එනිසා කියනවා වාඩි වෙලා ඉන්න එක එක තප්පරයකට එක සැරයක් මෙනෙහි කරන්න කියලා. ඒකට තප්පර පහක් භාවනා කරොත් චිත්තක්ෂණ පහක් අතනින් මෙතනින් ගතිමත් වෙනවා. ඊළඟ පහක් භාවනා කරනකොට තප්පරයකට එකයි නම් තප්පර 60 60 විනාඩි පහට 300 වතාවක්. ඒසොර කල්පනා කරන්න කියලා කියනවා තමන්ම ගණන් අරගෙන. විනාඩි 10ක් හිටියොත් 15ක් හිටියොත් 20ක් හිටියොත් මොන තරම් අර මුළු පාලම දෙකරන්න වගේ අර කෙලස් කන්ද සාලවනවා කියලා. ඉතින් මේක දිගින් දිගට දිගින් දිගට ඒක තප්පරයට එක ගන්න නෙවෙයි. එනේන චිත්තක්ෂණයක් පාස එක දිගට පිම්බීමක් හැකිලීමක් පිම්බීමක් හැකිලීමක් වමක් දකුණක් වමක් දකුණක් වශයෙන් එක දිගට යනවනම් මුන්න තරම් උපනයනය කරන ගතියක් එකින් එකට එකින් එකට තුඩු දෙන යාදෙන ගැම්මක් ඇති කරයිද කියන එක බුදු කෙනෙකුට ඇර ලාමක මනසක් ඇති පොතක්දෙන යෝගාවචිත මොන්නම කාලකින්වත් අගේ ආඩම්බරයක් තේරෙන්නේ. නමුත් බුද්ධ ආධුත්වයන් වහන්සේලා පුදුම විදියට සලකනවා මෙච්චර කෙලෙස් 100ක් තියෙන කෙනෙක් මේ කෙලෙස් කැපීමේ වැඩ පිළිවෙලට දවසකට විනාඩි 5ක් දානවනම් නැත්නම් දවසකට කරන භාවනාවේ විනාඩි 5ක් හරියනවනම් මේකෙන් ඇති වෙන මේ කම්පණය මේකෙන් ඇති කරන මේ සහලවන ගතිය මුන්න තරම් දුරට යනවාද කියන්නේ. ඉතින් අපි ලොකු ස්වාමීන් වහන්සේ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ ඒ ලියලම තියෙනවා. උන්වහන්සේ කියලා තියෙනවා මෙහෙව් උත්සාහයක් කරන. මේ යෝගාවචරය දකපුවාම රට්ටු භාවනා පිස්සයි භාවනා පිස්සයි කියලා නම් වනකට පටලයි. මේ මනුෂයා කරන්නේ පුදුමාකාර මේ ගණති කිහට යන වැඩපිළිවෙලක්. ඒ නිසා අද ලෝකයා භාවනා කරන මේ උතුම් යෝගාවචරයට කෙලපිරිච්ච padikkamaකට තරම් රසාවක් නැහැ කියලා කියනවා. ඔය කියන්නේ 1900 60 ගණන් වල. දැන් ටිකක් වෙනස්. දැන් ටිකක් වෙනස්. කවුරුත් වගේ මේ භාවනාවට සලකන්න පටන් ගන්න තියෙන හැම පන්සලකම අඩු ගානේ බෝඩ් එකක් දානවා ಜಾති අන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සත්‍යයකට වරක් පන්ති පැවැත්වේ කියලා හරි දානවා. ඒලා හාමුදුරන බැන්නම් ගීගෙක් ඉන්නලා හරි වැඩේ කරනවා. ඒත් හොඳයි. ඒත් පාඩුවක් නෑ මොකද මේ විප්ලවය පටන් අරගන්නේ මහා ගිනි කන්දකින් නෙවෙයි. පුංචි තැනකින්. ඒක දිගට පැවැත්විලා යෝගාවචරකම කියන්නේ. ආනේක සඳහා මේ උපනායන ගතිය අතහන් නැති වුණොත් අපි මේ ළඟ ළඟ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පටන් අරගත්තොත් මේ බිස්නස් වල වගේ එහෙදි අපි විහිම වලකපා ගන්නවා. අපිට දැනගන්න තියෙන්නේ මේක මම තනියෙන් පටන් ගත්ත වැඩක්. කාටවත් ඔප්පු කරන්න දෙයක් නැහැ. අබ්බ පියල්ලකින් හරි කම නැහැ ටිකක් වැඩෙන බව දන්නවනේ එහෙම එච්චරයි. මේ කාටවත් විභාගයේ ඉක්මන් කරලා ලකුණු ගන්නවක්වත් ඩිග්‍රියක් ගන්නවක්වත් එහෙම නැත්නම් මේක පෙන්නලා මොනවාර උපයන්නවත් නෙවෙයි. දිගට කරන එකයි තියෙන්නේ. විශේෂයෙන්ම ওই චේතනා කර්ණීය සූත්‍රයේදී සර්වචනාචේ ඉතාමත්ම අවධාරණය වෙන විදිහට මේ ඕපනයික අධිය පෙන්නනවා. සීලවතෝ භික්කවේ සීල සම්පන්නස්ස න චේතනා කරණීයෝ අවිප්පටිසාරෝමේ uppajjatuති ධම්මතායේ සාභික්කවේ සීලවන්තස්ස සීල සම්පන්නස්ස අවිප්පටිසාරෝ උපජ්ජති. මහණෙනි මේ සිල්වතෙකුට සිල්වත කියන කියන්නේ සද්ධාවෙන් ඇවිල්ලා ඊට පස්සේ කුසල ඡන්දයක් පහල කරගෙන තමා විහිම්ම ශික්ෂාපදයක් පනවගෙන සමාදන් වෙලා රකින්න කෙනෙක්. එවැනි සිල්වතෙකුට කිසිම විදියකින් පතන්න දෙයක් නැහැ කියලා කියනවා. චේතනා කළ යුතු නැහැයි කියලා කියනවා. සීලවතෝ භික්කවේ සීල සම්පන්නස්ස න චේතනා කරණියෝ අවිප්පටිසාරෝ මේ uppajjatoti. මගේ හිත විපිලිසර නොවේවා කියලා පතන්න දෙයක් නැහැ කියලා කියනවා. ධම්මතායේ සාභික්කවේ සීල සම්පන්නස්ස සීල සීලවන්තස්ස සීල සම්පන්නස්ස අවිප්පටිසාරෝ uppajjati. ඒක ධර්මතාවයක් සීලයක් තියෙනවා නම් හිත විපිලිසර වෙන්නේ නැහැ. විපිලිසර වුණා නම් එහෙනම් සීලෙ මොකක් හරි අඩුයි. ඒ නිසා සිල්වතෙකුට කිසිසේත්ම මරණයට බය වෙන්න දෙයක් නැත්තේ නෑ. තමගේ සීලෙ බිඳ ගන්නතෝ මරණ එකයි තියෙන්නේ. මේ ਸਰවඥතේ වැඩ ඉන්න කාලේ අස්සජී කියලා ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉඳලා කියනවා. ඒක සංයුත්තනිකාය අස්සජී සූත්‍රයේ සඳහන් වෙනවා. ධ්‍යාන ලබල හරියට මේ ධ්‍යාන සැප නිසා එනේන කරදරයක් දුකක් වේදනාවක් එනකොට ධ්‍යාන දෙහිත දාපුවම බොහෝම විවේකයේ. ඒ ධ්‍යාන සුඛයෙන් ඉඳලා අර වේදනාව යටපත් කරතයි. හිත යටපත් කරතයි. සද්ද යටපත් කරතයි. ඉතින් නැගිටට පස්සේ අර ඒ දුකින් කොට එන්න පුළුවන්. ඒත් මේ ස්වාමීන් වහන්සේ වයස කල ගිහිල්ලා අසනීපයක් හැදිලා මාරාන්තික වෙනවා. මාරාන්තික වෙලා යම්ම හේතුවක් නිසා අර ධ්‍යානයට සමවැද ගන්න බැරි වෙනවා. බැරි වුණාට පස්සේ ඔන්න හිතවිලි ආවට පස්සේ කල්පනා වෙනවා අනේ මට පුළුවන් කාලේ ධ්‍යානක් තිබුණා හිතවිලිත් නෑ මම බොහෝම ජයට ජීවත් වුණා. දැන් මට බැරි වෙලාව මරණාසන්න වෙලාව හිතවිලි කිව්වහම කෙලෝරක් නැතුව දෝරේ ගලාගෙන එනවා. මේ මධ්‍යමත තමන්ගේ හිත අන්තිම විපිලිසර වුණා. මේ පිටිබුල ධ්‍යානෙට මොකද උනේ? ඒ වගේ මේකෙන් ගන්න වැඩේ ඕන වෙලාවට බඩු දැන්. වැඩ වෙන්නේ. ඊට පස්සේ වේදනාව ආපුවාම මුන්න විදිහකට දරනවා. රගෙන් පුංචි දෙයකට සද්දයකට හිත හසාරනවා. අන්තිමේ ශාන්සේ ඉතාමත් පිළිසර වෙලා ළඟේ ආනු කෙනෙකුට කතා කරලා කිව්වා අනේ ඇවැත්නි. සර්වචනාසරේ කියලා මතක් කරන්නේ අස්සජි හාමුදුරුව අන්තිමට විපිලිසර වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේ මාරාන්තික වෙලා අවසාන අවස්ථාව තියෙන කියලා. සර්වඥයන්සේ හැම වෙලාවෙදී මේ වගේ තැන් වලට වැඩම කරනවාම නෙවෙයි. නමුත් මොකක් හරි පෙර නිමිත්තක් දැකලා වඩිනවා. වයින්දුන මේ ශාංශයට ඇඳෙන්න නැගිට ගන්න බැරි තරම් හිතත් වැටිලා කයත් වැටිලා වේදනාවයි. නැගිටින්න උත්සාහ කරන සර්වඥයන්සේ කියනවා පාඩුවෙන් නැගිටින්න එපා. කොහොම ඉන්න? මට ආසනයක් තියෙනවා මම ආසනෙ ගන්නම් කියලා. ඊට පස්සේ යනවා අසුචි මොකද කියලා. මේ ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ කවදාකවත් මෙච්චර විපිලිසරකමක් ආවේ නැහැ. මගේ හිත සම්පූර්ණ විපිලිසර වෙලා. ඒ මොකද? මට ස්වාමීන් වහන්සේ ඒ දවස්වල මේ වේදනාවක් කෙරුණ සද්දයක් කරනකොට හිතවිල්ලක් කරනකොට සමාධියට හිත දාපු ගමන් ඒ වේදනාව සද්ද හිතේ නැති වුණා. මම ඊට පස්සේ නැගිටින්නේ ජයග්‍රහයි ස්වරූපෙට මට ඒක නිසා ජීවිතයේ සපක් තිබුණා. අනේ ස්වාමීන් වහන්සේ මේ මාරාන්තික බය මාරාන්තික වේදනාවට පස්සේ ලෙඩ වුණාට පස්සේ මට ඒ සමාධිය නැහැ. මගේ හිත හිතා ගන්න බැරි තරම් විපිලිසරයි ආසන්නයි. ඒසොර බුදුහාමන අසිතුඹ සීලේ අඩපාඩුවක් කියනවා. අනේකාන්තේ ඒකේ නෑ අඩපාඩුව. ඊට පස්සේ කියනවා එහෙනම් අසිතුඹ හිතනවාද මේ අනිකුත් සාසනවල වගේ. අනිකුත් පරිප්‍රාජකකගේ මේ සාසනයේත් මේ සමාධියයි ගැඹුර කියලා. සමාධිය හරපද්ධතිය කියලා. මේක එහෙම සාසනයක් නෙවෙයි. උඹලගේ සීලය තියෙනවා නම් ඒ මතින් විපිලිසරකම නැති කරගන්න ඒච්චරයි සාහතිකේ ඒ නිසා සමාධි අවශ්‍යතාවයක් නැහැ. ඕනම වෙලාවක සීල තියෙන කෙනාට සමාධිය ගන්න පුළුවන්. හැබැයි සමාධිය කෝක විතක් සීල කඩාගත්තොත් නම් පිළියම් කරන්න කවුරුත් නැහැ. ඒ නිසා සීලේ තරම් වටිනවා. සීලේ තියෙනවනම් සීලේ ඇදහිල්ලෙන්න නැත්නම් මම සිල්වන්තයි කියන හිතම ඇති විපිලිසරකම නැති කරගන්න. ඒ නිසා ඒක ධර්මතාවයක් සීලවතාට විපිලිසර වෙන්නේ නැහැ. ඒක උපනායනය කරනවා. සීලකතා විපිලිසන් නැත්තඳ තලකො. ඒක නෛර්යානික ස්වභාවයක්. ඊට පස්සේ සරුවචන සඳහන් කරනවා අවිප්පරිසාරස්ස භික්කවේ න චේතනාකරණියෝ පාමොච්ඡම්මේ uppajjatu. ධම්මතායේසා භික්කවේ අවිප්පරිසාරස්ස පාමොච්ඡා. අනේ යම් කිසි කෙනෙකුගේ හිත විපින්නර නැත්තම් මම යන්නේ හරි පාරද වැරදි පාරද මේ සීලෙ විතරක් තිබ්බාම ඇද්ද සීලෙමුත් ওই විදිහට ධර්මයේ යොමු කරන ගතියක් තියෙනවද ඕකනම් ඉතින් වාට කරන්න බැරි දෙයක්ද කියලා මේ ගැන අව탁සිර නොකර විපිලිසර නොවි ඉන්නවනම් එයාට චේතනා කරන දෙයක් ඇත්තේ නැහැයි කියලා කියනවා අනේ මට තරුණ ප්‍රීතිය පහළ වේවා ප්‍රමෝදය පහළ වේවා කියලා ධම්මතායේ සාධිකවේ අවිප්පටිසාරස්ස පානෝජ්ජං විපිලිසර බව නැති කෙනාට ධර්මතාවයෙන්ම ඕපනයික ගතියෙන්මයි නහයදානිකත්වයෙන්ම තරුණ ප්‍රීතියක් පහළ වෙනවා ප්‍රමෝදයක් පහළ වෙනවා ඒ මොකද මම කාටවත් බයක් දෙන්නේ. මම කාටවත් අනතුරක් කරන්නේ. අපි අර පොත කලින්ම කියලා කියනවා ඒ කුඩබණ්ඩ මාමයි කියලා. කුඩබණ්ඩ මාමගේ වැඩේ අෂ්ටක කියන්නේ. මුඩි කොණ්ඩයක් පැනගෙන අර මේ නැටල් එකක් අඳගෙන මුදලාලියට අෂ්ටක කියලා. ඉතින් ඔය කෙල්ල කොල්ල පෝර කිය පෝර විලංගන්ට උනෙච්චාම ඉතින් කුඩබණ්ඩ මාමට කියන්න ඕනේ. ඉතින් කිව්වහම මඟුල් මේසි විවෘත කරන්නේ කුඩබණ්ඩ මාමා. මෙකින් අර මුල් මගුල් ජෝබ එහා පැත්තේ ඉන්නවනම් මෙහා පැත්තේ මේසේ කුඩා බණ්ඩ තමයි ඉඳගන්නේ. ඉඳගත්තාම ඉතින් හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ හොඳ තෙල් කෑම ටිකක් කාලා සරබීමක් බීලා මගුල් ගෙදරින් සප්පායෙන්. කුඩා මම කවදාක සරබීම් බොන්නෙත් නැහැ මස් මාළු කන්නේත් නැහැ. ඉතින් ඔක්කොම කියනවා කුඩා ගන්න කාපන් වෙනවා කියන දා කාපන් මේ නිකන් හම්බෙන්නේ කියලා දැන් මේ අස්ත කිව්වට අල්ලි ගන්නෙත් නැහැ. නෑ නෑ මට අවශ්‍ය නෑ. මම ශරබියෝ දෙන්නෙත් නැහැ මම අස්මාලු කන්නේත් නැහැ. ඉතින් දෙතුන් සැරයක් ඇවිල්ලා කවුරුර කිව්වහම කියනවලු අපේ අම්මා කියන්නේ. මං වෙනින් ඉපදිච්ච මාළු ටික දැනටත් මූලේ ශ්‍රී ලංකාව කර ඉන්නවයි කියන්නේ. මං වෙනින් මැරෙන්න ඉන්න පුකුළු තාමත් ලඳු ගන්න ඇවිදින් කකා විදිනවයි කියලා. මොන තරම් ප්‍රබෝධයක්ද කියලා හිතන්න. මේ ආසරණ සත්තු ගොළු වුණාට උන්න පුළුවන්කමක් තියෙනවනම් මේ ලෝකේ මනුස්ස ලෝකේ කියලා හිතාන මිනිස්සු ගල් බැඳගෙන මොහොතේ කියලා මාළුවකට දාගෙන මරාගෙන කාලා ඒ වගේම මේ කුකුළු හදාන තොත කන දුන්නේ මං රැක්කේ මම කියලා ඔගේ බෙල්ල කපාන මරාන කාලා මනුස්සකමක් කියලා මේකට කියනවනම් මේ සත්තුන්ලා කතා කරන්න පුළුවන් නම් හොඳල මොනවා කියයි ඒකට මනුස්ස ලෝකේ කියයි කවදාකවත් කියන්න දෙන එකක් නෑ මොකද ඊට වැඩි ජන ගහනක් වෙන සත්තුන්ගේ ඔතුන්ට ආවාසනාවට කතා කරන්න බෑ ඒ නිසා අපි උන්ගේ කටවල් වහගෙන මරාගෙන කාලා මනුස්සකම ගැන කතා. ඒක නිලලා අපේ සාධාරණකම් කතා කරන අර මිනිහා මේ මිනිහට කොන ගේනවා. අර මිනිහා මේ මිනිහට ඊර්ෂ්‍යාකම් කරනවා කියලා සතුට කරන අපි අසාධාරණකම් එක බලනකොට මොන ප්‍රීති ප්‍රමෝදද. මුඛ්‍යම කිසි කෙනෙක් අදහනවා නම් විශ්වාස කරනවා මගේ මේ පින් කරපු අද්දකින් පින් මනස කවදාකවත් මම සතෙක් මරන්නේ නැහැ. මේ අද්දකින් මම කවදාකවත් හොරකමක් කරන්නේ නැහැ. මේ කයෙන් මම කවදාකවත් මිත්‍යාචාරයක් තේරෙන්නේ නැහැ. මට පුළුවන් ප්‍රමාණයෙන් මම බොරුවෙන් කියලා මේ සතියේ පරිසවතියේ වැළකෙනවයි කියලා ඒක ප්‍රමෝදයට මොකද්ද අඩුපාඩු? විපිලිසරකම නැති කරන මොකද්ද අඩුපාඩු? මේකයි උපනායක ගුණය කියලා කියන්නේ. ඒකම ප්‍රමෝදය කියලා කඩෙන් ගෙනල්ලා සාප්පින් ගන්න දෙයක් නෙමෙයි. ඒක දන්නේ නැත්තම් කොච්චර හිල්ලන්ත වුණත් සමාධිය නෑ කියලා විපිලිසර වෙන්න ඉඩ තියෙනවා. ප්‍රඥාව නෑ කියලා විපිලිසර වෙන්න ඉඩ තියෙනවා. ඒකට කවුද බේතෙන්නේ? බුදුහාමුදුරුවෝ කියන්නේ සිල්වන්තකමම විපිලිතර බව නැතිකරන්න ධර්මයේ. ඒක ධර්මතාවය. විපිලිතර නැතිකමයි ප්‍රමෝදේ කියන්නේ. මේ පුදුමාකාර පටලවිල්ලක් අද මේ ශාසනයේ තියෙන්නේ. ශාසනයේ පැටියෙකින් අර ආගමකට ගියාට පස්සේ මේ පින් කිරීමේ වැඩපිළිවෙලක්. මේ ශාසනයේ බොහොම කලාතුරකින් තමයි පින් කිරීමක් ගැන කතා කරන්නේ. මේක කතා කරන්නේම පවුල කිරීමක් ගැන. පවුල කරනවා නම් ඊට වැඩිය මොනවාක්ද දෙයක් නැහැ. සබ්බ භාවසා කරනම් කියලා තමයි සර්වචනසේ පටන් අරගන්නේ. අසේවනාච බාලානම් කියලා පටන් ගන්නවා මිසක පණ්ඩිතානන්ත සේවනම් තියෙන දෙවෙනියට. කුසලසෝප සම්බදා තියෙන දෙකට. ඉස්සලා තියෙන පවු නොකිරීම. අද මොකද්ද ඕගොනා ඉස්සරහට දාන වෙනවල කරත් ඉස්සරහට දාගෙන මේ ප්‍රීති ප්‍රමෝද අභිප්පටිසාරතාවය සඳහා පින් කිරිල්ලක් පටන් ගන්න තියෙනවා. කෙරෙන්නේ ගොංකම්. පින්කම් කියන්නේ. ඒ වෙනුවට කරබන තමන් බණ භාවනාවක් කරනවනම් අඩු ගානේ මේ සම්පප්පලාපෙන් නතර වෙනවා. මොන්න තරම් පයිලහැලි කතා කරන එකද කරන්නේ පික් අප පොළවල් වලට ගිහින්. මම මේ නරකක් කියනවා නෙමෙයි අපිත් ආවේ උතනින් තමයි. මුත් මේ ඕපනයික ගුණය දන්නවනම් බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන මේ ඉරදිගේ අඳිනවනම් මේ හම්බෙච්ච චිත්තක්ෂණය කියලා සඳහන් එපා. කටවාචාල කන් කරලා ඒ වගේම මේ බොරු කියලා මිස මේ මේ සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යකාරී කියන දේ ඒ දුෂ්චරිතවල ඉස්ලා කරගත්තොත් බුදුහමතු ගුණ කරන ධර්මයේ මොනව කරන්නේ ධර්මයේ කියලා කියන්නේ ඔබට ශක්ති ප්‍රමාණයෙන් කට පරිසම් කරගන්න ශක්ති ප්‍රමාණයෙන් කය පරිසම් කරගන්න එතකොට නම් හිත පරිසම් කරගන්න එතකොට නම් ප්‍රමෝදේ පහළ වෙයි පමිතස්ස බික්ක වේද චේතනා කරණීයෝ පීති මේ උප්පජ්ජති ධම්මතා ඒ සාබික මේ පමිතස්ස පීති ජායති මහනි මේ ප්‍රමෝදය තරුණ ප්‍රීතිය පහළ වෙච්ච කෙනාට කවදාකවත් චේතනා කරන දෙයක් නැහැ. අනේ මට බලවත් ප්‍රීතිය පහළ වේවා කියලා. ධම්මතායේ සාධික වේ පමදිසස පීටි. මහනේ තරුණ ප්‍රීතිය පහළ වුණාට පස්සේ ඒක උපනයන ගතියක් තියෙනවා. නෛර්යානික ගතියක් තියෙන එක ඒකාන්තයෙන්ම බලවත් ප්‍රීතියකට තොල් වෙනවා. ඒව ධර්මතා. ඕකනයි කියන ගතිය ධර්මතාවක් තියෙනවා. ඒ ධර්මතාවය දන්නවනම් ඒ තරුණ ප්‍රීතිය චිත්තක්ෂණ දෙක තුනක් පවතිනකොට බලවත් ප්‍රීතියක් වෙනවා. කනන් නැතුව අවුල අවුස් කරන් අවුස්සන් නැතුව නිසින්ද වැඩෙන්න දෙයි. ඊගාට පීතිමනස්ස බික්කවේ න චේතනා කරණීයෝ සුඛං මේ උපජ්ජතු. ධම්මතායේ සාබික්කවේ පීතිමනස්ස සුඛං ජායති. මහන්නේ මේ ප්‍රීතිය පහළ වෙච්ච එකනට අනේ මට සුඛය පහළ වේවා කියලා යදින්න දෙයක් නැහැ, පතන්න දෙයක් නැහැ, චේතනා කරන්න දෙයක් නැහැ. ඒක ධර්මතාවයක්. සුඛය ප්‍රීතිය ඇති කෙනාට පහළ වෙනවා. ඊට පස්සේ සුඛය ඇති කෙනාට සුඛස්ස බික්ක වේන චේතනා කරණීය ඊගාවට එන්න තියෙන සමාධියට ඉස්සර වෙලා පස්සප්පසති. සුඛය ඇති වෙච්ච ගමන් සුඛස්ස බික වෙන චේතනා කර්මිය පස්සද්දිමේ උපජ්ජතු. ධම්මතායේ සාබිකවේ සුඛස්ස පස්සද්දි. හිත සංසිඳීම කරපත් වෙනවා. කාය සංසිඳීම කරපත් වෙනවා සුව සේවාවකට. සුඛයට වැඩිච්ච ගමන් මට සුව වේවා. මගේ කාය සුවපත් වේවා, මගේ හිත සුවපත් වේවා කියලා යදින්න ප්‍රාර්ථනා කරන්න මේ මනෝ විද්‍යාඥයෝ ගාවට යන්න, බේත් ගන්න මොකක්වත් ඕනේ කරන්නේ සුඛයට වැටුණා නම් දීපු ගමන් සුඛ කරනවා. ඒක තමයි බේත. සුඛස්ස බික්ක වේන චේතනා කන්‍යෝ සමාධිමේ උපජ්ජතු. ධම්මතා ඒසා බික්ක වේ. පස්සද්ධිය ඇති වෙච්ච කෙනාට පස්සද්ධි පස්සද්ධි කාය බික්ක වේන චේතනා කන්‍යෝ සමාධිමේ උපජ්ජතු इति. ධම්මතා ඒසා බික්ක වේ පස්සද්ධි කායස්ස සමාධි. හිත සංසිඳුණා න කාය අපි ආනපාන සති සූත්‍රයේ සඳහන් කරන පස්සම්බයං කාය සංකාරං කාය සංස්කාර සංසිඳුණා නම් පීති සුඛයි. එතකොට සමාධි. ඊට පස්සේ චිත්ත සංකාර සංසිඳුණා නම් පීති සුඛ සමාධි. පස්සද්ධිය හරහා සමාධියට යනවා. ඒව වෙන්නේ නැතුව සමාධිය ගන්න තමයි උඹ දෙනෙක් ඔය කුඩු ගන්න. ඒ තමයි බොන්නේ. ඒක තමයි මේ নানা ආකාර විනෝදාංශ කරන්නේ. ඒක තමයි নানা ආකාර මේ ජනමාධ්‍ය වලට යට වෙන්නේ. බුදුජානනාංශ කියන මේ ධර්ම පෙළහැරක මිස ධර්ම ප්‍රතිපාලියකින් මිස කවදාකවත් ඔයන සමාධි ගණන් ගන්න එපා. ඒවා එන්න නම් අර ධර්ම පරම්පරාව යන්න. ඒ ධර්ම පරම්පරාව ඕපනයිකයි. ඒක නෛර්යානිකයි. ඒක මේ බුදු බුදු මහතා බුදුර පසේ බුදු මහරතන් වහන්සේලායි ක්‍රම. ආහනේ විදිහට සමාධිය ඇති වුණා නම් ඒකට ආසන්න කාරණා වෙන්නේ ඒක ඉස්සලා ඇති වෙච්ච සංසිද්ධිය. පස්සද්ධිය. ඉතින් සංසිද්ධියකට බය වෙනවා නම් සංසිද්ධියකට නැගිටලා යනවා නම් සංසිද්ධියකට පාළුයි කියනවා නම් සංසිද්ධියකට තනි වුණා වගේ වැටහෙනවා නම් ඉතින් අර ත්‍යාග දුන්නාට වැඩිය වටිනවා කියලා කියනවා. ත්‍යාග බාර ගන්න එක බාර ගන්න තමයි කරන්නේ. දුවයි දාන මොකද නරිබන නාටික දුවයි දාට දුවයි දුව දෙන්නම් කියපෙන්න දුවවත් දුන්නා. දෑවැද්දත් ඉල්ල වෙන්න ඒකත් දුන්නා. දුවයි දාවැද්ද තේරම දුන්නා බෑනා ඒවා අපහුතුලා. ඉතින් අපි මක් කරන්න වරෙන්දුවේ ගෙදර යන්න කියලා අර ආපු සමාධියක් ගෙදර යනවා. ඇයි මේ ගෙදර ඇවිල්ලා දුන්නට බාර ගන්න කවුදක් නැහැ. නිසා මේ පස්සද්ධිය කියන එක දන්නේ නැත්නම් ඕපනයික ගුණයේ සංසිතීමක් එනකොට ඒකට තව අවසරවන එතකොට පාළුයි කියනවන බය වෙනවන සහලවනවන කවදාහකත් මේ පස්සද්ධිය තුළින් සමාධියක් බෝධ වෙන්නේ නැහැ සමාධි සිබික්ක වෙන චේතනාකරණීයෝ යථාභූත ඥානායම උපජ්ජතු ධම්මතා ඒසා භික්කවේ සමාධිස්ස යථාභූත ඥාන හිත සමාධි වුණා නම් ඇත්ත ඇති හැටියෙන් පෙනීම මට වේවා කියලා ප්‍රාර්ථනා කරන දෙයක් නෙවෙයි. සමාධි වෙච්ච හිතේ හැටි තමයි යථාභූත ඥානෙ පහළ කරන්නේ. සමාහිතෝ භික්කවේ යථාභූතං ඥානාති පස්සති කියලා සර්වඥාන්සේ වෙන තැන්වල සූත්‍රවල ඒක වෙනම සඳහන් කරලා තියෙනවා. හිත සමාදා වුණා නම් සමාහිත වුණා නම් ඒකේ යථාභූත ඥානෙ පැහැදෙනවා. ඒක හරියට බොර වතුරක් තියෙන වැවක ලිඳක බොර තැම්පත් වලට අඩිය පේනවා. මූණ බැලුවොත් මූණේ බිල බලපුවහම බලමංශක මූණ පේනවා වගේ හිත සමාධි වෙච්චාමයි ඥාන පහළ නැත්නම් අනිච්චං අනිච්චං කියලා කිව්වා දුක්ඛං දුක්ඛං දුක්ඛං කිව්වා මේ සමීකරණ කටපාඩම් කරලා කවදාකවත් ඒකට ඥානෙ කියන්න බෑ අපිට කීයක ඕනනම් චින්තාමේ ඥාන කියලා. නමුත් ඒක නෙමෙයි බුදුහාමුදුරු පෙන්වන දන ප්‍රත්‍යක්ෂ ඥානයක් වෙන්න හිත අනිවාර්යයෙන්ම සමාධිගත වෙනවා. ඒක සමාධිගත කරන්න බෑ. සමාධිගත වෙන්න පුළුවන්. වෙන්න ඉඩ දෙන්න පුළුවන්. වෙන්න අපිට හේතු සපයන්න පුළුවන්. ඒකට ආසන්න කාරණා තමයි ඒ පස්සද්ධිය. පස්සද්ධියට ආසන්න කාරණා තමයි සුඛය. සුඛයට ආසන්න කාරණා තමයි ප්‍රීතිය. ප්‍රීතියට ආසන්න කාරණා තමයි ප්‍රමෝදය. ප්‍රමෝදයට ආසන්න කාරණාව තමයි අවිපටිචාර භාවය. අන්දමන්ද නැතිකම. අන්දමන්ද නැතිකමට ආසන්න භාවය සීලය. මේ මේ ධර්ම පෙරහැර එකින් එකට එකින් එකට තුරු දෙනවා අර කවදාකවත් අපිට ඒක සැනින් ගිහිලා සමාධිය අරගන්න ඒක කරන්න බෑ. ඒකට යථාභූත ඥාන දර්ශනේ පහළ වුණාම ඊට පස්සේ නිබ්බිතාගේ රාගේ විමුක්තියට යනවා. ඇත්තටම මම අර මුලින් කියපේක නැවතම දගෙන මේවා එකක්වත් වැඩගත් නැහැ. ඒව ඔක්කොම අනිවාර්ය සිදුවෙනදී අවශ්‍ය වෙන්නේ මේ සීලයක්මම රකින්නවා කියලා විපිරිසර නැතුව. ඒ සීලෙ දිගට රකින්න. ඒකට ඒ තුලින් පහළ වෙනා වූ සතුට තුලින් වාඩි වෙලා. කායට හොඳට පහසුකම් වෙන්න ඇරලා ඉවරලා ඒක තියා හොඳට සංසිඳිල්ල බලන්නේ. එහෙම නැත්නම් ඒ නේන අරමුණට ප්‍රතික්‍රියා කරන්න නැතුව එල්ල කරන එකයි තියෙන්නේ සතිය. ඒක තමයි ඕපන් අයින කියන ගුණය බාධාවකින් තොරව ඊයක් විද්දා වගේ හරියට එළියට යන්ත්‍රණය කරන්න තියෙන්නේ ඉදිරියට ඉදිරිපත් වෙන දෙයට යන්න පුළුවන් ගතියක් මනෝසහිතේ තියෙනවා අන්න ඒක ක්‍රියාවත් කරන්න ඒක මේ මොබිලයිස් කරනවා කියනවා නැත්නම් ක්‍රියාවක් කිරීම ඒක ඒකට එළඹ සිටීම විතරයි අපිට සතියෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අප්‍රමාදේ කියන්නේ. ඒක වහාම කෙරෙන්න ඕනේ. පාරම්පරාවක් කියනවනම් ආස්වාසයක් ආධුනිකයෙක් බලනකොට මේ ආස්වාසිය හොඳට පීරාගෙන එන මට්ටමට ගොරෝසු වෙනකන් වැටෙන්නේ නමුත් පටන් ගන්නකොට ඒ ගොරෝසු ආස්වාසය ඇති. ගොරෝසු ආස්වාසයේ තියෙන පීරාගෙන යන ගතිය, උණුසුම් ගතිය, කම්පන චංචල ඇති. නැති ප්‍රස්වාසයත් හොඳටම ගොරෝසු වුණාට පස්සේ තමයි වැටෙන්නේ. මොකද හිත ඔලොමල හිත. හිත සමාධිගත නැහැ. හිත පස්සද්ධියක් නැති නිසා. නමුත් ඒ ඇති වෙච්ච ආස්වාද ප්‍රසාර දන්නා වෙන්කොට දන්නා ගතියෙන් මෙනෙහි කරමින් ඊගාවටත් ඒ කීකරු හිතෙන් බැලුවොත් අච්චරම ගොරෝසු වෙන්න ඉස්සර වෙලා මෙන්න නැති තැනක ඉඳලා ගොරෝසුකමක් ඇති වෙගෙන එන හැටි ඒ ගොරෝසුකම තිබුණා තැන ඉඳලා නැති වෙලා යන හැටි එහෙම දකින්න පුළුවන්. ඒ අර ඉස්සල්ලා හිතේ සමාධිය නිසා, ඉස්සල්ලා හිතේ සතිය නිසා. ඒ වගේම ප්‍රස්වාසයේ වෙලාවේදී ගොරෝසු වෙන්න ඉස්සල්ලා නැති තැනක තිබිච්ච පිළිමදින ගතියක් හැපෙන ගතියක් ඇති වෙන හැටි. ඇති වෙච්ච සතිය, ඇති වෙච්ච ගොරෝසුකම වහාම නැති වෙනුනේ ටිකෙන් ටිකෙන් ගෙවිගෙන හැටි වශයෙන් අර ඉස්සල එක චිත්තක්ෂණයක් වශයෙන් පෙනිච්ච ගොරෝසුකම ලාවට තිබිලා වැඩි වෙන හැටි, වැඩි වෙලා අඩු වෙන හැටි හැකිලීමේදීත් නැත්නම් ප්‍රස්වාසයේදීත් වෙන හැටි දකිනකොට සතිය එක දිගට යන්න යන්න යන්න යන්න අර ගොරෝසුකම එක චිත්තක්ෂණයක් නෙවෙයි එක වැඩක් නෙවෙයි වැඩ පිළිවෙලක් බව ජවනිකා රාශියක් බව. ඒකෙදී එකින් එකින් එකින් එකින් යන මේ රූප රාමු රාශියකින් හැදෙන දෙයක් බව තේරෙනවා. ඒකට හේතුව මොකද? අර නොතිබිච්ච සතියකින් පටන් ගන්න සතිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ඒකේ අලගිය මුලගිය හොඳට විස්තර පේනවා. ඉතින් ඒක කවදාහකවත් හිතලා ගන්න බෑ. ඊගාට ඊයේ හරි ගියාට අද හරියන්නේ නැහැ. අද ආයෙ හැරයක් පටන් අරගෙන ගොරෝසු තලෙන් පටන් ගන්න ඒකම නැවත නැවත බලනකොට ගොරෝසුකම ඇති වෙනවා හා සමගම අරමුණ මතු වෙනවා හා සමගම ඒ දෙසට විහිදී යන ආකාරයේ සතියක් තිබුණොත් විතර ඒ අරමුණ ගොඩ නැගීගෙන එන හැටි දැක ගන්න පුළුවන්. ඒ වගේම ඒක නැති වී යන හැටි දැක ගන්න පුළුවන්. ලෙඩක් ඇති වෙනකොටත් ලෙඩ එන්න ගමන්ම බෙහෙත් කරන්න යන්න නැතුව ඒ බෙහෙත් ලෙඩ දිහා බලාන හිටියොත් ඒ ලෙඩේ වැඩි වේගන යන හැටි ඊට පස්සේ නැති වෙලා යන හැටි දැක ගන්න පුළුවන්. කලබල කෙරුවොත් මොනවක් කරන්න හම්බෙන්නේ නැහැ. ඉඩියම් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ ඕනෙම අරමුණක් එන්න ඇරියොත් නැවත නැවතත් ඒක එනවා. එක දවසක තියෙන එකක් නෙවෙයි නැවත නැවත වෙන්නේ දෙයක් තියෙන. ඒක අපිට දැනගත හැකි මේකේ මතුවෙන්න ඉස්සෙල්ලා ස්පාසුවක් තියලා නැති තැනින් තමයි මතුවේ. ඒක නිසා ඒක හොඳට මුලමඳාග දකින්නවනේ. ඕනෙම අරමුණක්. විපස්සනා කරනවා කියලා කියන්නේ මුලමඳාග දකින්න එකයි. අපි ඒක පටන් ගන්න පිම්බීමෙන් හැකිලිමෙන් ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වමෙන් දකුණේ. ඒ ශබ්දයකත් මුලමදාග දකින. වේදනාවකත් මුලමදාග දකින. හිතවිල්ලකත් මුලමදාග දකින. දකින්නකොට දකින්නකොට මේවා සේරටම ඕනම වස්තුවකට මුලක් මැදක් අගක් තියෙනවා කියන එක තමයි අනිත්‍ය ලක්ෂණය කියන්නේ. සංකත ලක්ෂණ කියලා කියන්නේ. ඒක දකින්න නම් ගොරෝසු වෙලා දකින්න අවස්ථාවෙන් පටන් අරගෙන ඒ ගොරෝසු බව ඇති වේගෙන එනකොටම නියපොත්තෙන් කනන්න පුළුවන් වෙලාවෙදීම දකින මට්ටමට ගැනින්නෙන් තමයි අපි ඒ අරමුණ කීකරු කරගන්නේ. අරමුණ දැපලේ දාගන්න. අරමුණ වශී කරගන්න. ඒක කවදාකවත් එක චිත්තක්ෂණයක කරන්න බෑ. ඒක හැමදාම සිදුවෙන්නේ ඇති කර කාලයක් එක ටික බලාන සිටීමෙන් තමයි වෛද්‍යවරු ලෙඩ අල්ලන්නේ එහෙමයි. ගොඩක් ලෙඩ අසුර කරනකොට තමයි තේරෙන්නේ ලෙඩේ ඇති වීගෙන එනකොට ලෙඩෙක් දැක්කොත් තමයි රෝග ලක්ෂණ සහ විෂ බීජ අඳුරන්න පුළුවන්. ඕනෙම දෙයක ඒක දිහා කඩාපනින්න නැතුව බලා සිටීමෙන් තමයි අන්න නිසා උපනායන ගතිය දිනුපවර කරන්න ඕන. ඒකට හේතු සපයන්න ඕන. එකම දෙයයි කරන්න ඕනේ එන දේ මොක වුණත්. නාම ධර්මයක් වේවා, රූප ධර්මයක් වේවා, මූල කර්මස්ථානේ වේවා, අතිනේ කර්මණක් වේවා එනකොට වහාම ප්‍රමාද නොවි අප්‍රමාදීව එළඹ සිටින එකයි. ඒක පටන් ගන්නකොට නෑ. ඉතින් පටන් ගන්නකොට ඉතර වික්‍රම පාන්න බෑ. කරගෙන කරගෙන යනකොට හිතා ගන්න බැරි විදියට අරමුණු මතුවෙනවා තා සමගම දකින්නකොට ඒ අරමුණු වලට වැඩි සතිය බලවත් වුණාට පස්සේ අරමුණු නිකන් අලකොල්ල ලන්දක් හැටි කැටි ගන්නවා වගේ. ගහන්න ඉසලා කැපිලා යන්න පටන් ගන්නවා. නමුත් අරමුණ ලොකු වෙලා සතිය පුංචි වුණොත් සතිය දුර්වල වැටිලා පශ්චාත්තාප වෙලා අදිෂ්ඨාන ශක්තිය වැඩි. සතියේ ඉක්මන් වෙලා අරමුණ පුංචි වුණොත් ඒ අලකොල්ලන්දක් හැඳි ගෑවා කැටි ගෑවා වගේ කපාන කපාන යනවා. යුද්ධදී ඔය සෙලම තමයි තියෙන්නේ. හතුරා ඉස්සරහොත් මං ඉවරයි. මං ඉස්සරහොත් සතුරා ඉවරයි. දෙක අතරමැද කතා නැහැ. ඒ වගේ මේ ඕපන එක ගතියට යනකොට හරි විශ්වාසයකින් මේ යන්නේ හරි පාර කියලා යනකොට එළඹ සිටි සීයේ ලෑස්ති වෙලා යනවනම් ඕනම දෙයකට මුණ දෙන්න පුළුවන්. තෙපර බබා චරිචුරු ගගා නැද්ද බැසිත අඤ්ඤම් අඤ්ඤම් කිව්වොත් අනිවාර්යයෙන්ම කෙලෙස් තියෙනවා. පෙරදෙනවා. වරදිනවා. අදිෂ්ඨාන ශක්තිය වැටෙනවා. නමුත් ඒකෙන් ඉස්තිර හානියක් වෙන්නේ. පහුවෙන් ආය උත්සාහ කරතයි. කරලා කරලා කරලා තමයි දවසක තේරුම් අරගන්නේ. ඒ ඕපනයික ගුණය අදාහගත්තට පස්සේ අපේ ශ්‍රද්ධාව පන්න වෙයි කියනවා. ඒකට මට හොඳට මෙහිත් වෙච්ච කතාව තමයි අද දවල් ධර්ම සාකච්ඡා වෙලාදී මම මතක් කරේ. ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ පස්සේ මම විසුද්ධි මාර්ගයේ කියලා බැලුවා. අර මිලක්ක තිස්ස ඒ කතාව හාමුදුරන්ගෙන් අහපු දවසේ අමු මස්සද්දා හාමුදුර ගාව පැවිදි වෙලා දරදිය ඇදලා හාමුදුර දැනගත්ත මෙයාට කරන්න බෑ කියලා සිවුරු හොදනවා දරදිය අදිනවා බුදුගේ වත දුන්නා හාමුදුරන්ගේ වත දුන්නා කුටියේ වත දීලා බුදුගේවල් දෙකක් කටයුතු කරලා තියෙනවා ඉතින් මම හොඳට වැඩ කරනවා නමුත් පේනවලු මට පස්සේ පැවිදිච්ච හාමුදුරු අට්ටි මස්මින් කේසාලෝමානකා දන්තා කියලා 32 කටපාඩමින් කියනවා මේ මනසට මොකක්වත් තේරෙන්නේ ඉතින් පාන්දර කියලා මල්ලාසලේ සුද්ධ කරනකොට පොඩි හාමුදුරනම ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනය කියලා මන්ත්‍ර ජප කරන්න වගේ බොහොම තෙදින් කියනවනේ. මේ මනුෂ්‍ය කල්පනා කරාට මේ එකක්වත් මම ළඟ නැහැ. මම නිකම් මස්සද්ද මම ඉතින් උදේ ඉඳලා හැදලා වතුරා දිනවා. හාමුදුරනේ විරෝධන කුටි අතු ගන්න මල්ලාසනයස් කරනවා මටත් තියෙයිද ගමනක් කියලා. ඊට පස්සේ අර පොඩි හාමුදුරනේ වහන කිව්වා නෑ නෑ බය වෙන්න එපා මේ ධර්මයේ ඕපනයිට. ශ්‍රද්ධාවෙන් කෙරුවොත් අනිවාර්යයෙන්ම යනවා. එතනට වැද්දාට සැපයි. සැකයි. වැද්දා කියන්නේ නරකයි. දැන් හාමුදුරුවෝ. තිස්ස. ඊට ලොකු හාමුදුරුවෝ ගිහිල්ලා වළු අවසරය. මෙන්න මෙච්චර කාලයක් තමයි රත පිළිවෙත කරනවා මහානකම් කරනවා. මේ ධර්මයේ ඇත්තටම මේ ඕපනයිකයි කියන එකක් තියෙනවා කියලා. හරි හැලන් වලුකා. අවසර මටත් එහෙම කෙරුවොත් එහෙම ඕපනයි. එහෙනම් කියනකොට අර මනසට ඇති වෙච්ච ශ්‍රද්ධාවේදී අතින් අත ගහලා කවල එහෙනම් අවසන් හරි වැඩේ යනවා. ඒලා ඉදා ඉඳලා මේ මනසට ඇත්ත පිච්ච මේ පිදුරු වලල්ලක් ඔළුව උඩ තියාන කකුල් දෙක වතුර බේසමක දාගෙන ආන්සෝයෙන් කමටහනක් අරගෙන දිග්ගටම භාවනා කරලා තියෙනවා. මනස කල්පනා කරනකොට මම මස්සද්දා. මම මෙච්චර කල් හැමදෝපස්ථාන කෙරුවා. ධර්මයේ ඕපනයිකයි. එහෙනම් මට හරියන්නේ. මොන බෝ කාලකේ මනස අනාගාමී තත්ත්වයකට උත්තරයක් පාටපත් කරලා තියෙනවා. නිසා මේ ඕපන එක ගතිය නැහැ කියලා කියනවනම් ඒක තුච්චයි. ඒ කියන්නේ හිත කෙලසන. ඒ හිතේ ශ්‍රද්ධාව පෑරෙනවා. ඒ හිතේ ශ්‍රද්ධාව පුස්කනවා. පසුබානවා. ඕපන එක ගතිය එnde එnde එnde අපි මෙතෙක් කල ගත කරපු ජීවිතයේ අපේ රැකපු සීලය ලැබිච්ච සමාධි පුදුමාකාරී කෞතුක වස්තු බවට පත් වෙනවා. එනිසා මේ ඕපනයික ගුණය දිගට තියෙනවා නම් අද ලෝකයේ භාෂාවෙන් කියනවා තමයි මේ මේ ධනාත්මක චින්තනය කියන්නේ ඕනෝකට. ඒ කියන්නේ ධනාත්මක ආකල්ප කියලා. මම කියන්නේ අලුත් වචන එහෙමයි තියෙන්නේ. අපි නිසන්වනේ ඔකට අපි කියන්නේ හැකි සංඥාව කියලා. අපි නිසන්වනේ එනකොට කිසිම දෙන්නේ කතා වෙලා අපු කට්ටිය නෑ. තනි තනිව තනි තනිව තමයි අපි දෙන්නේ ගියේ. කියලා බලනකොට එතන ඉන්නවා ඒ වගේ වැඩ කරන කට්ටිය. ආ එතකොට අපිට ඇහි සංඥාවක් වශයෙන් කිසිම දෙයක් ලබා ගන්න නැහැ. මොකද ප්‍රශ්නයක් නැහැ. අපි තනියම හොයනවා මේ පාර තියෙන අපි දිගට යනවා කියවට පස්සේ මොන්නම විදිහම වටන්න බෑ. ඒ නිසා කියලා කියනවා ඔබට රජෙක් වෙන්න ඕන රජෙක් වගේ හැසිරියක් කියලා. එතකොට රජෙක්. හැබැයි තුච්ච වැඩ කරන්න පටන් අරගත්තොත් වසල වැඩ කරන්න පටන් ගත්තොත් වසලෙක් බවට පත් වෙනවා. ඒ උදායි හාමුදුරුවෝ තමන් වහන්සේගේ නිර්වාණය නිවන ලබා ගත්තට පස්සේ බුදුහාමුදුර ගාවට ඇවිල්ලා අවසරයි ස්වාමීන් වහන්සේ මම කල යුත්තේ කරා මට ආයහා ගමනක් නැහැ තත තත විහරන්තං තතත්ථාය උපනිෂ්ඨති ස්වාමීන් වහන්සේ යම් යම් ආකාරයක ජීවත් වුණොත් ඒ ඒ ආකාරයේ පුද්ගලයාපත් වෙනවයි කියලා මේ ඕපනායක ගුණේ බොහොම ලස්සනට කියලා දුන්නා. තමයි අන්තිම වෙනකොට ඇහැසුනේ රහතන් වහන්සේ කෙනෙක් වගේ ඒ තරම මට විශ්වාසයක් ඇති වුණා මාන ධර්ම සම්පූර්ණ වෙනවා කියලා මම rahat වුණා. ඒ ඔක්කොමත් කරන ගමන් මට දැන් රහස් වෙන්න බැරි වෙයි. මේ ජීවිතේ මේ ආත්මේ කරන්න බෑ. ගෞතම බුදු සාසනය දැන් ඉතින් පිළිම වෙලා ඉවරයි. ඒකට මෛත්‍රී බුදුහාමරට අංගින්න ඕන කියලා මේ වචන කියන කෙනෙක් අනුවාදම් කරන කෙනෙක් පාසා මේ අවපනයික ගුණයට මොකද්ද කෙනහිලා කරනවා කියලා මට කියන්න අවසරයි. බැරි වුණත් කරන්න පුළුවන් කියන එකයි කියන්න තියෙන්නේ. ඒක පුළුවන් මිනිහෙක් කියනවා. කවුරු හරි කියනවනම් බෑ මේක මේ මයිති බුදුහාමරගේ සාහිත්‍ය පොන්සෝරි පන්තියක් විතරයි මේක විභාග වලට මුණ දෙන්න හම්බෙන එකට පරණ බුදු ඊගාවුද්ද සාහිත්‍ය එන්න ඕනේ කියලා ඒකෙන් මම හිතන්නේ මේ ඕපනයික ගුණය හෝ සද්ධාත්මයට හෝ ආවැඩිලක් කරනවා කියලා. මුල් ත්‍රිපිටකයේම කියලා බලන්න යන කොතන තියෙන කියලා මේ බෝධි සම්පාර පොන්න කතාව. බුදුහාමරගේ තියෙන වහ වහ දැන් දැන් මේ මේ බුද්ධ සාහිත්‍ය වැඩ කරගත්තේ කියලා. ඒකම කරනවා නම් මේ ඕපනයික ගුණය තියෙන්නේ කවදාකවත් ඔය සාමාන්‍ය ආගමික කටයුතු වලවත් විශේෂයෙන් කතා කරලා කියනවා නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවේ සීලවත් සමාධිවත් මේ කෙලින්ම මේක ඍජුව මුණට මුණ දාලා සාකච්ඡා වෙන්නේ විපස්සනා පමණමයි. අනික සෑම තැනකදීම ඒ ඕපනයික දිනේ මෙච්චරම ඉස්මතු වෙන්නේ මෙච්චරම ඉදිරියට අරන් කතා කරන්නේ නිසා විපස්සනා කරන කෙනාට මම භාවනා කරනවා. ඒකම සප. ඒකම නම්බුවක්. ඒ කියන්නේ මේ මාන්නක්කාරකම තණ්හා මාන දිෂ්ටි වඩ නෙවෙයි. භාවනා කරන්නේ ගන්නා මාන දිෂ්ටි කඩන්න බව දාන්න. ඒ නිසා මේ ගමනේදී මොන දුකක් ආවත් මොන පටලවිල්ලක් ආවත් මොන පචවිල්ලක් උනත් කිසි බය වෙන්න දෙයක් නැහැ. මොකද අපි කාටවත් ලකුණු පෙන්වන්න කරන දෙයක් නෙවෙයි. මේක ඒ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න දුක්ඛ සත්‍ය පැමිණෙනකොට දුක්ඛ සත්‍යෙට මූණ දීම හැර වෙන වටෙන් යන්න ක්‍රමයක් නැහැ. උපනායනය කරන ක්‍රමේ තියෙන්නේ එකින් එකට එකින් එකට තුරු දෙන ධර්ම පරපරාව. ඒකේ අර ගම්මිරි සැටේ හරියට පාලමට වැදුනා නම් ඒ මනසට තේරෙනවා. දැන් ඉතින් වැඩේ පටන් ගන්න තියෙනවා. නමුත් ඒක ඇක්සලරේට් කරන්න. එහෙම නැත්නම් අධි තීව්‍ර කරන්න වෙන ක්‍රමයක් නැහැ. එකයි අපිට පුළුවන් ඒකට වෙන බාධාවල් වෙන්න දෙන්නේ නැතුව ওই නිසිනින්ද වැඩෙන්න දෙන එක. ඉක්මන් කරන්න බෑ මේක. ඉක්මන් කරන්න හදනවා කියන්නේම ආය අර සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටි වැඩෙනවා. මේක වැඩෙනවා. මේක මේ විදිහට යනකොට එනවාමයි කියන අදහසෙන් කටයුතු කරනකොට සර්වචනාසිකේ තියෙන සුවඳ, ධර්මයේ තියෙන සුවඳ මම සංඝයා කියන බව. ඉස්ති වේවා, පුරුෂ වේවා, පැවිදි වේවා, උපැවිදි වේවා සංසාර බය දක්නා වූ සංසාරයෙන් ගැට වෙන කටයුතු කරන්නා වූ කියන අර්ථයෙන් සංඝයා බවත් මට තියෙන එකම සරණ, එකම පිළිහිට සීල පමණයි. අනෙක් සියරම මේ මකින් කොට දැකලා ජීවල් සීලයක් රකින්න බෑ කවදාක ප්‍රඥාවකට. පඤ්ඤාවන්තස සීලං සීලවන්ත පඤ්ඤා. නත්ති සීලං නත්ති පඤ්ඤා. නත්ති පඤ්ඤං නත්ති සීලං. ඒ නිසා ප්‍රඥාවයි සීලය දෙක තමයි ලෝකේ අග්‍රම ධර්ම දෙක. ඒකට සීල තමයි පදරන්නේ. ඒ සීලේ ඉඳලා ප්‍රඥාව දක්වා යන්න ධිකට වැඩ පිළිවෙල තියෙන අප්‍රමාද වැඩ පිළිවෙල. ආගම පැත්තේ කතා කරනකොට සතියක ප්‍රමාදික ඉච්චර ලොකු බරධාරකමක් පෙන්වන්නේ නැහැ. නමුත් සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාවට ගිය ගමන් ප්‍රධානම තේමාව වඩපත් වෙන්නේ මේ සතියත් අප්‍රමාදය. ඒ සතියේ උපනායනයේ අරමුණට යොමු කරන ගතිය කියන එක සූක්ෂම මට්ටමේ ක්‍රියාත්මක වෙනවා වාඩි වුණා නම් ඉතට එන මූල කර්මස්ථානයට හෝ මූල කර්මස්ථාවේ ඉක්මවා යන ශබ්ද වේදනා හිතවිල්ලකට හෝ හරියට මෙල්ල කරන එක තමයි එතන උපනායනය කරන්නේ. සක්මන් භාවනා කරන මේ පියවරෙන් පියවරට පියවරෙන් පියවරට මතුවෙන මතුවෙන විදිහට හිත යොදවන. එදිනදා කටයුතු කරනොත් තමයි චේතනාපූර්වක යමක් කරනවාද ඒ චේතනා අනුව හිත පවත්තරකොට හැම චිත්තක්ෂණයක්ම තොක තොකං කණේ කණේ කියන විදිහට ටිකෙන් ටික චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයක ඉදිරියට تعلق කරනවා. එතකොට ඒක තමයි අපි කරන හේතු සම්පාදනයේ ධර්ම પરම්පරාව දිකට වැඩ කරනවා. සර්වඥයන් සඳහන් කරනවා මේ කෙටි පොරවක් පාවිච්චි කරන වඩුවක් පරසූපමා සූත්‍රයේ වඩුව කවදාකවත් ඒ වැඩ කළා වැඩ කළා වැඩ කළා පොරෝ මිට උපවැටුණාට පස්සේ ඊවන්ස දන්න මේ ගොඩක් කල් අත්තමුත්ත પરම්පරාවේ ඉඳලා වැඩ කරපු නිසා උපවැටලා තියෙන බව. නමුත් එක සැරයක් මේ පොරෝ උස්සලා මොකේකට හරි කොටනකොට මේ උපමට්ටම කොච්චරකින් වැඩි වෙනවද කියන එක වඩුව ගණන් හදලා නැහැ. වඩ හදන්නෙත් නැහැ. එමේස දන්න මේක උප වැටුනේ වැඩ කෙරෙන්න බා. එච්චරයි. ගහන ගහන පාරෙන් කොච්චර උප වැටෙනවද කියලා ගණන් කරන්න වඩුවට වෙලාවක් නැහැ. වඩුව බලන්නේ ගහන පහරෙන් කැපෙන කැපිල්ල දිහා විතරයි. මිට උප වැටීම් බලන්නේ නැහැ. කැපෙන කැපිල්ල හොඳ නැත්නම් යා ගලේ උලනවා. ඒත් මේ ගලේ උලන එක එක පාරක් පාසා තලයේ කොච්චර ගෙවෙනවද කියන එක වඩුව බලන්නේ. කැපුම් වැඩි වෙනවද කියන එක විතරයි වඩුවට තේරෙන්නේ. අන්න ඒ වගේ යෝගාවචරණ කිසිම අයිතියක් නැහැ. මගේ සීල කොච්චරක් වැඩිලා තියෙනවද? මගේ සමාධිය කොතනද තියෙන්නේ? මම දැන් ඉන්නේ බුද්ධි අබ්බේ ඥානෙද? මම දැන් ඉන්නේ සංකාරූපේක ඥානෙද? එහෙම නැත්නම් මම ඉන්නේ මොකක්වත් ඕනේ මේ ලියන්න තියෙන මල්ල ඔබන්න ඕන තමයි. එළඹෙන අරමුණට හිත යොදනවා නම් විපස්සනා වැඩේනවා. දැන් අද පුදුමාකාර වැඩක් තියෙන්නේ එක එකන එක එක තැන් වලින් එක එක උපාදි අරගෙන ස්වාමීන් මෙන්න මේ ධ්‍යානෙ මම දැන් ඉන්නේ හරිද කියලා. ඉතින් කවුද දන්නේ? කොහෙන් ගත්තද? බහල බඩුවක් හම්බ වෙලාද 71ද කියලා අපි දන්නේ නැහැ. එහෙම නැත්නම් අසවල් ඥානීය මම ඉන්නේ ඒක පරීක්ෂා කරගන්න උරගල තියනවාද කියලා නම් අපි ළඟට අපි ළඟ නැහැ නේ. එහෙම යන්ත්‍රයක් නැහැ. මම එංගලන්තයට යන්න ගියාට පස්සේ ඒ තොමන මාත්‍යක් කියනවා ස්වාමීන් වහන්සේ තුන් හතර දිනක්වත් අපේ නම් අරි මං කො පොඩ්ඩක් ඉන්න මම මීටරයක් තියෙනවා අරගෙන එන්න ආවට පස්සේ මැරලා කියන්න කියලා. හරියට ඕන වෙලා තියෙනවා මේ කට්ටියත් එක්ක සංසන්දනය කරලා මේ මගේ තන තහවුරු කරගන්න. ඒක බුදුහාමුදුරු පරසුපමායි පැහැදිලිව සඳහන් කරනවා උඹ දිගට ගගා පොරවෙන් වැඩ ගනි. මිට කොච්චර උප වෙලා තියෙනවද? තලයේ කොච්චර ගෙවිලා තියෙනවද කියන එකකට වැඩක් නැහැ. වැඩ ගන්න බැරි තරම් තලයේ ගෙවිච්ච දාසක විෂි කරන්න විශේෂස්තවර ඕනේ නැහැ. ඊට පස්සේ විෂි කොල්ල ගන්නවා. ආන්නේ වගේ මේ කෙලෙස් ගෙවීම අනිවාර්යයෙන්ම මෙනෙහි කරන චිත්තක්ෂණයක් පාසා අරමුණට හිත මෙහෙවන චිත්තක්ෂණයක් පාසා සිදු වෙනවා දන්නවනම් මේ අප්‍රමාද වැඩපිළිවෙල ඕපනයික වැඩපිළිවෙල නෛර්යානික වැඩපිළිවෙල කිසිම බාධාකින් තොරව වැඩෙට ඉඩාන්න. ඒක තමයි අපිට කරන්න හැකි උප්පරීම අනුග්‍රහය. ඔක මල්ල ලියලියා බැලිල්ල නෙමෙයි. මල්ල ලියලියා බැලිල්ල වෙන්නේම තණ්හාමාන දිට්ඨිය. ප්‍රපංච. එහෙනම් මේ ලෝකේ තියෙන තරඟකාරී ස්ථානේ මගේ තන මොකද්ද කියලා බලන්න හදන එක. ඒක අපිට අදාළ නෑ. ඒක ඒක සාරවත්න විශයක් කියලා කියන්නේ. අපිට කළ යුත්තක් තියෙනවා. අපි අනුග්‍රහයක් තියෙනවා. මොකක්ද අනුග්‍රහය? අපි හැම චිත්තක්ෂණයක එළඹ වාසය කරන එක. ඒ සඳහා පැමිණෙන බාධක අපේ සීමාවෙ නෙවෙයි. අපිට ඒක අදාළ නැහැ. පැමිණෙන ඕනම දෙයකට මුහුණ දෙන එක විතරයි තියෙන්නේ. ඒකෝට ධර්මයේ කියන ඕපනයිකුනේ කොච්චරද කියනවනම් ඒ හිතෙන්නෙම වැටහෙන්නෙම සර්වචන් වාසෙත් එක්ක ජේතවනාරාමේ ඉන්නා වගේ තමයි. අයි කිසිසේත්ම අනේ අපි අවුරුදු 2500ක් පරණයි. බුදුහාමුදුර කල්ලතෝණිය අපි සිංහල අපි වයින් ඉන්දියාවට එන්නේ ඒ කතාව මොකක්වත් හොයන්නේ. බුදුහාමුදුර දේශනා කරපු ධර්මයේ ඕපනයිකම තියෙනවා. අපි කොයි චූට්ටුකදී එකදුනත් ඒ කටයුත්ත කරන එකම ධර්ම ඥාතිත්වයකට එකම ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දීතා නැත්නම් ශාක්‍ය වංශයට අපි එකතු වෙනවා ඒ දේ නොකර ඒ අප්‍රමාදේ නොවඩ ඒ සතිය නොවඩ ඕපනායි කුණේ වැඩෙන්න වෙන ක්‍රමයක් නැහැ ඒ නිසා ධර්මයේ තියෙන මේ ඕපනායි කුණය සජීවීවත් කරගන්න නැත්නම් උපනායනය කරන එක නිසින්ින්දේ තථා තථා විහරන්තං තපත්තාය උපනිෂති කියන විදිහට ඒ ඒ ආකාරයෙන් ජීවත් වෙනවද ඒ ඒ තැනටපත් වෙනවා කියන මූල ධර්මය දන්නවනම් ඒ පුතුලගේ ශ්‍රද්ධාව කවදාක පොළවේ ගහලා කඩන්න බෑ. ඒ වගේම කොච්චර ශ්‍රද්ධාව නැහැ කිව්වත් වීර්ය නැහැ කිව්වත් සතිය නැහැ කිව්වත් සමාධිය නැහැ කිව්වත් ප්‍රඥාව නැහැ කිව්වත් නැත්නම් නැති චිත්තක්ෂණ ඇවිල්ලා කාලකණ්ණි තත්ත්වයටපත් වුණා කවදාකවත් ප්‍රඥාත අරින්නෙත් නැහැ. අවස්ථාව හම්බෙච්ච ගමන් ආයලාස්ති වෙනවා. ආනේ විදිහට යන කෙනාට තමයි කට ඇරලා යෝගාවචරය කියන්න පුළුවන්. එහෙම නැත්නම් භෝගී පුද්ගලෙක් කියලා කියන්නේ. භෝගී පුද්ගලයා කියලා කියන්නේ අවස්ථාව බලලා වහාම කාම භෝගී වෙන එකයි. යෝගී පුද්ගලයා කියලා කියන්නේ හරි මේ වෙලාවේ මම කාමෝපභෝගව දන්නවා. නමුත් ඉත අහපු ගමන් ආ යෝගී වෙනවා. ඒ නිසා අපි මේ කරගෙන යන වැඩ පිළිවෙල නිසා දවසින් දවස දවසින් දවසේ භෝගී ජීවිතයට කරන පැහැදිල්ල කැඹිරිල්ල පැත්තක කියලා. ඒක නොකර බෑ. අවශ්‍යතාව ඉෂ්ට විචාවයි. ලතලත අවස්ථාවේ යෝගී වෙන්න කටයුතු කරනවා නම් ඔය කවුරු මොන જાතිකදවක් කිසිම කෙනෙකුට තව කෙනෙකුට වඩා බාධා තියෙනවා කියලා දෙයක් නැහැ ලෝකේ. සම්ම දෙනාටම සමාකාර බාධාවල් තියෙන. ඒ නිසාමයි මේ ජීවිතය සුන්දර. සර්වතන දේශනා කරන අනිවාර්යම ධර්ම ගම්බීරයි. යෝග ජීවිතය දුෂ්කරයි. ඒක මේ එක්කෙනෙකුට වැඩියෙන් බෙදලා එක්කෙනෙකුට අඩුවෙන් බෙදලා නැහැ. මෙන්න මේක හරහා යන්නයි ඕපනයිකෝ ධර්ම දේශනා කරලා තියෙන්නේ. අපි අපේ වැඩවලින් සෑහෙන කොටසක් දැනට හමාර කරලායි තියෙන්නේ. අපිට තියෙන්නේ වැඩ කොටස දිගට ගෙනියනවා මිස ඒ මුලින් අපි මෙතෙන් දෙතකන් ආපු ගමන දිහා පහත් කළා සලකලා. පුංචි කළා සලකලා. අපිම පහත් කරගත්තොත් නම් කවදාවත් කිසි කෙනෙකුට අපිට සුභාශිර්වාද කරන්න බෑ. කිසි කෙනෙකුට අපිට ආශිර්වාද කරන්න බෑ. නිසා අපේ ආශිර්වාදය අවශ්‍යයි. අපේ මෛත්‍රිය අවශ්‍යයි, අපේ මිත්‍රත්වය අවශ්‍යයි. ඒක දිහා දැකව දවසට අපිට තේරෙයි මේ ශක්තිති රජපටව වගේ අපිට යන්න පුළුවන්. ඒ නිසා ආද ධර්ම දේශනාවෙත් ඉදිරිපත් කරලා බලලා තම තමන් විසින් මේක කරගෙන ආපු මේ ත්‍රිවිධ ශික්ෂා වර්ධනයේම හැර වෙන කිසිම දෙයක් Tamanna සරණක් නැහැ. මේක ඒකාන්තෙම නෛර්යානික වැඩපිළිවෙලට යන්නේ ප්‍රතිඵල ආපු දවසේ අපිට ඒ ත්‍රිවිධ රත්නයක් සීලයක් පිළිබඳව හොඳ දර්ශනයක් ඇති ඒ තාක් ඕපනයික ගුණයම අපිට සරණ වේවා පිහිට වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඉදිරියට කරගෙන යන සියලු දෙනාට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ජීවිත ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා සියලු දෙනාටම සැලසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සේනාසන වාසී පූජ්‍යපද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ